මගේ මොකද කියන්නේ? තමන්ගේ කිව්වේ. නෑ ඔයකට දැනගෙන ඉන්නේ. ඒ විදිහේ කාය පුරුදු කරන කරකට පිටන්නේ මං කරනවා. දැන් හොරකම් කරමු, කාය වර්ධව හැදෙමු, මාතෙන් පාලනය කරමු, ඕකතුක කියමු, කියලා හිත කලු කරන්නේ කවුද? ඒකට කලු කරන්නේ කවුද? ඒ අපේ මනසම. නේද? සිංහල කරා ගලතේ ඒ දෙන්නේ තුනේ ගමේ දෙන්නේ තුනේ මුල්ලට වෙලා ප්‍රතිවදහානේ කතා කරන විදිහ දැක්කම නේද? ඈ මෙහෙන් මොකද වෙන්නේ? මෙතන ඉන්න කෙනා මේ මානසිකාරයෙන් කරාටේ වදිනවා. මේ නැතිම අරකට අනේ කරාටේ වදිනකොට කරාටේ දාපු ගමන් සමහර වෙලාවට සූම කරනවානේ. කාන්දර වෙනවා. කාන්දර මෙතනම ළඟට ගිහින් අර කාන්දරම ඇරෙනකොට ඒ අපිට මොකද වෙන්නේ? කාන්දරමක් වෙනවා. නේද? එහෙම නේද? හරි එතකොට අනිත් යකලේ ආයෙක දැනෙනවා ඒ වගේ මේ ඕපදූප කාණ්ඩ වල එක දැනක ආවම මොකද වෙන්නේ අනිත් ඒවා ඕපදූප කාණ්ඩ වලට අර්ථයක් පතර ඇදීලාමයි කරන්නේ හරිම එක වගේ අන්න එහෙම කියන මනසවල අකාණ්ඩ ඒවායේ වැරදිලා ඉන්නකොට පින්නන්නේ කාලයක් යනදී වැරද්ද කරන්න හදනකොට වැරද්ද කරන්න ඉන්නකොට මම හිතේ ඒකට වැඩිපුරම ප්‍රතිරෝධයක් දරපන්නේ කවුද? අපේම අන්තික කරන්නේ නැහැ. නේද? කරන්නේ නැහැ පතර පාසෙම. ආයෙත් කියනවා සීලයෙන්ද මම සමහර කෙලෙතුලින් පිළිසිදුනා. ඒක බැහැ කියලා. ඒක සකස් කිරීමක්. හරිද? ඒ සකස් කිරීම කරන්න එහෙම සකස් වෙනවා කියලා දැනෙන්න ඕනේ ඇහෙන්න ඕනේ ඉතින්ලා ධර්ම ශ්‍රවණයට ඇහෙන්න ඕනේ මෙහෙම මානසිකාරයක් හදන්නකෝ ආනේ ඇහිච්ච හේතු වෙලා මොකද වෙන්නේ කොහෙවත් ඒක හදන්න පටන් ගන්නවා ඇහිච්ච හේතු වෙන්නේ ඇහිච්ච නැවතත් මේක කරනවා මේ කරනවා මොකද වෙන්නේ හදන්නට ඒක ක්‍රියාත්මක කරන්න හේතු වෙනවා ඒකම හේතු වෙන්නේ හේතු වෙන්නේ හේතු වෙන්නේ වලාට ගන්න වාරයක් වාරයක් ගන්න මොකද වෙන්නේ නැවත ඒක වැරැටෙන ස්වභාවයට මනස පස්සෙන. එහෙනම් අනේ කුලිකේන සීල විසුද්ධිය කියලා. හරි. අපේ පොතේ තිරසංගතේ අවබෝධය සතරපායෝනික හේතු වෙන බොහෝ දේවල් මොකද වෙන්නේ? ඒක වෙන මේ කාර්යගත ආදී දේවල් සිද්ධ වෙන්නේ නැති තරමට අපේ මනස පස් කරගන්න පුළුවන්. හරි. එන්නේ මේ හැඩතල වලට මේ මානසිකාරයේ සකස් කරගන්නතු අපිට මේ කියන මානසිකම මේව බලන්න දැන් ඊළඟට මම කරා එහෙම පුරුදු කරගන්න කෙනෙකුට සිල් රැකගෙන ඉන්න පුළුවන් දෙයක කාමයේ කඩෙන් බැහැ. නේද? කාමයේ වලට හැදෙන්න වෙන හැබැයි කාමයේ වැඩි තියෙනවා. ඉන්න පුළුවන් දැන් කාමයේ කාමයේ ඉන්න නම් කාමයේ වලට හැදෙන්නේ අදහස් තියෙනවා. අනිත් ඒවා හොරා කරන්නේ නැහැ නමුත් කරක් වැඩිලා තියෙනවා. කිසිම කරක් නැහැ. අර කරක් හැදෙන්නේ මොනවද? හොරා වෙන්නේ අදහසෙන් ඉන්නවා. අනුගේ දේවල් දැරලා ලෝක ඉපදිලා අමාරුවෙන් ඉන්නවා. සුරාපානය කරන්නේ නැතුව ඉන්නවා. ඕකදුම කියන්නේ නැතුව ඉන්නවා. හරි හරි අමාරුවෙන් ඉන්නවා. හ්ම්. රාගාදී කෙලෙස් ධර්මයක් හැදෙනකොට ඒකට හැදෙන්න නොදී ඒ ශරීරය පිළිබඳව අසුබ කැණීම අපි වේලෙන් ඉස්පත් වෙලා එනවා නම් පාඩේ නේද? අසුබ භාවනාව ගැන ගුරුවරයාගෙන් අහගෙන මේක කරොත් මේක වෙනවා කියලා අහුණාට පස්සේ හරි මේක කරන්න මේක වෙනවා කියලා අහුණාට පස්සේ ඒ ඇසීම හේතු වෙලා කරුණු වෙනවා. ඒ හොයපු කරුණු හින්දා මොකද වෙන්නේ? මේක මේක කරනවා. ඒක කියනවා මොකද වෙන්නේ? අර රූපයක් දැකම වේගෙන් ස්වභාවය වෙනකොට අසු වෙනකෙනවා. තරහ වෙනකොට මයික් වෙනවා. හරි. නිත්‍ය හැඟීම වෙනකොට අනිත් හැඟීමකට නැගෙනවා. මේ විදිහට වෙලා අකුසලයන් වලට එන්න දෙන්නේ නැතුව නිෂ්පාදන වශයෙන් ඊට පස්සේ මරණාසතිය මරණ සිහිය වෙනවා. අන්න ඒක කියනවා හිත කෙලෙස් වලින් තනතමල දුවන්නේ නැති වෙන වාසිකාදී නැති වෙන පතරේ මාර්ගය කරවනවා එතකොට කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරි. චිත්ත විසුද්ධිය කියනවා. කොන්නෝ යතර පාර කරගත්තොත් ඔකට මොකද කරන්නේ? ඔගේ සමාදාන වෙලා සිංහලලා සතරම තමයි වර්ධනය කරගත්තාම ඔය සත්‍ය පස්සේ පුළුවන්. අන්න එහෙම කෙනෙක්ට දෙන්නවා නම් අන්නයාට බාධා කියනවා නම් ආයතන පිරික්සමු කියලා. හරි. එයාට පුළුවන් යාගේ මනස මේ ආයතනයේ තියෙන ලක්ෂණ ආයතනයේ සිද්ධ වෙච්චාමයේ පරිශීලනය කරන්න. හරි. ගවේෂණය කෙරෙන මනසක්. ගවේෂණය කෙරෙන මානසිකාරයක් විසින්නේ නැති මනසක්. එනවා බුද්ධ සාධනයේ සමාසමුද්‍රයන් මහසේ නිවන් දකින්න අවශ්‍ය කරන දැහැදිලිව දේශනා කරලා තියෙනවා එහෙනම් මේ ආගමෙන් විතරද ඕනේ නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැහැ කරන්නේ වැරදි කෙනෙකුට නේද පාරශීව දිගලින් නිකන් යෝග වෙන්න ඒ වැඩ නම් මම දන්නවා එතකොට කොහෙද මරණ මරණාදාර කමිටිය ඉස්කෝලේ පටන් ගන්න වෙලාවේ ඕන දෙයක් පටන් ගන්නවා මෙතන හොඳ දෙයක් අපේ හරිම කරපු කාමනේ අපේ ඒව පස්සේ කරා. චේතනාව මේ කරේ කමවදානි කියපු චේතනාව නැතුව වචන චේතනාව නැතර වචන ඇත චේතනාව නැතර වචන ඇත ආනාපාන වේමනී සිකාවදන සමාධියාමේ කියනකොට මන ප්‍රාණඝාතයෙන් වැළපෙනවා කියන අදහස නැතුව කියන්නේ අරදානේ නැරෙනවා කියන අදහස නැතුව කියන්නේ කවුරුද? ආයෙත් කියනවා ඒ ඒකලවනා ඒක විශේෂ පදයක් තමයි මොනවා කරන්නේ මොනවා කරන්නේ අර හොඳයි එහෙනම් එහෙනම් දැන් ඉතින් ඔන්න වැඩ පිළිවෙල තියෙනවා හරි හරි දැන් අපි ආයතන කරලා ඊළඟ තැනකට යනවා. දැන් මොනවද? දැන් අපි දැනගත්තා මොනවද? ආයතන වල හරියන විඥාන හරියන. දැන් තියෙන්නේ වේදනාව ගැන ආරක්ෂා කරන්න. හරි. මොනවද මේ වේදනාවල්? මොනවද මේ ස්පර්ශය කියලා අපි සාකච්ඡා කරමු. හොඳයි. අපි අත්දැකීම ඔක්කොම තේරුම් ගන්න. දියුණු රහස තියෙන්නේ කොහෙද? ඇත්තට දියුණු රහස කියන එක දන්නව නේද? දියුණු රහස කියන්නේ කොහෙද? මොන සමහරකට කියන දියුණු වල කියලා. දියුණු වල රහස තියනවාද? ආ, මොකද දැන් ආර්ථික මාර්ගයේ තරමට මේ දිවේනම් තියෙන දියුණු නැතුව දැන් ඉතිලු. <laughs> ආ ඒක කියලා හිතේ කියලා. එහෙම කියනවා දිවනක් නැතුව දියුණුත් නැතුව ඉතිලු. ආ වෙලාවකට රූපය දිහා බලාගෙන බලකෑම කරද? නේද? බලන තිබා දිවන තිබා හදන්නේ. ඒක මොකද දැන් යනවා කියන්නේ. හිතට ඉන්නේ නැහැ. දිවුල් නැතුව දිවයි හිතල තිබ්බත් අහැදෙන්නේ දිව නැතුව දිවුලුයි හිතල තිබ්බත් හැදෙන්නේ අර ළඟේ තියෙන දිවුල් කරලා අසමි හැදෙන්නේ නේද දෙකම එකට දැම්මා දිව වල රැකෙවට ඒක කරගෙන හිත නැත්තම් ඒක හැදෙන්නේ එහෙනම් දිවුල් හින්දා සැප වේදනාවක් හැදෙනවා නම් ඒ සැප වේදනාව හැදෙන්නේ ස්පර්ශයේ දෙයෙන් අන්නේ ස්පර්ශ කය වල හයක් කියලා කියනවා ස්පර්ශ කය වල හය කියන්නේ මොනවද එහෙනම් ඔය තුනේම එකපාරයි පැහැදිලිද ඔය තුනම එකතු වෙච්ච තැන කොහොමද ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙන වේදනාව හැදෙනවා හරිද ආ දැන් බලන්න අපි ඔක්කොම තෝරන ජීවිතේ එකකට එක බලාපොරොත්තු වෙනවා අපි ඔක්කොම යන්නේ එකම එක බලාපොරොත්තුවක් ඔස්සේ කිව්වොත් මොකද කියන්නේ? මොකද ඒ බලාපොරොත්තුව? එහෙම බලන්න. ඇත්තට නිවන් දකින්න උදාර බලාපොරොත්තුව. ඊළඟට නිවන් දකින්න මොකද නැතලේ? අපි කරන්නේ යන්නේ තිරකම් කරන තරකේ ඒ බලාපොරොත්තුවයි. හැම කෙනෙක්ම සුවානන්නේ, සරලන්නේ, නාලියන්නේ, වරේ බලන්නේ, ඇවිදින්නේ, නාගන්නේ, බනින්නේ, ගහන්නේ ඔක්කොම එකම දේ ආනයි සැප වේදනාව බලාපොරොත්තු සැප වේදනාව බලාපොරොත්තු ඔක්කොම කරන්නේ දුක් වේදනා ඇති කරගන්න සැප වේදනා ඇති කරගන්න වෙහෙස වෙන වාර ගන්න කොච්චරද කියලා ශාන්ත හේතන වාගා කුසලයන්ත කොන්නත් මේක කුංචි කාලයක වෙන්නේ ලොකු අමාරු වෙන්නේ ඔක්කොම කාර්ය බලයෙන් නැත්නම් හරියට කාර්ය බලයෙන් මේකට ඇසෙන්න බෑ දන්නවද ඔය කාර්ය බහුල කරන වැඩ වැඩි කරන පටන් ගන්න කරලා කටියේ කාර්යනේ ඒ කාර්යනේ වැරදෙක කරන්නේ. ඒක දෙන්න තම අම්මාවගේ කරේ දිවෙන ඉරිස් කරලා කේමවල දුන්නා. ඒක මේ මොකද කරවලා ගන්න පුළුවන් කෙනෙක් කියලා මේ. අපි මේ ඉරිස් එකම මේ අර මේ ආයෙ කොහෙද කියන්නේ බලනවා කොටා. අර කියුවනේ කෙනාට අපිනම් කතාවක් කරනවා කියන්නේ පොඩ්ඩක් ඉන්නවා අපිට හරියට නේද? ඕක හිතනවා ඒව පුළුවන් පස්සේ මට හරියට වැඩ මොකද මම වැඩ මට කීරු උරන්න කියනවා ඕක නැද්ද ඇයි දැන් සුත්තක් පුරා දැරුවා බලනකොට සැප වේදනාවක් කරනවා සුත්තක් නවත්තර දැරුවා ඒ සැප වේදනාව නැති වුණා ආයෙ සුත්තක් පුරා දැරුවා ආ ආයෙ හැරුණා ආයෙ පුරා දැරුවා නැති වුණා දැන් මොකද කරන්නේ සැප වේදනාවේ හැරුණා දැන් මොකද කරන්නේ එක දිගට සත්‍ය හොයන්න වෙලා යනවා. හරි? දිවන් අම්මගේ ජීවිත එකතු කරන්න වෙනවා අස්සර වෙනවා හොයාගන්න. නේ? ආනවා එදා පටන් ගත්ත සැප වේදනා හැදීමේ වැඩේ අර අර වෙනකම් යනවා දැන්. දිවෙන් විතරේ ඇහෙන් කනෙන් නාහෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් මේ දෙවිලක් වගේ. ඒ දෙවිලක් වගේ කියන්නේ. ඇහැට රූපය හැදෙනකොට හැදෙන විඤ්ඤාණය අපි මොකද කියන්නේ සබ වේදනා හෝ දුක් වේදනා ඇතිවෙන අපේ ලොකු කාය දුක් වේදනා හිතගෙන සබ වේදනා ඇති කර ගැනීම සඳහා අද ඒ වැඩේකට දැන් ගන්නවා සාර්ථක දන්නේ නැහැ දැන් කාලකරලා දන්නේ නැහැ අයියෝ අපේ අතට කරගෙන ගන්නවා නේද? කා කියන්නේ. ඔන්න කනන කෙනෙක් දැකලා මට සැප වේදනාවක් ඇති වුණා. මම මොකද යාළුවා යාළුවෙක්. මොකද දැකලා ඒ මොකද කනන කෙනා විතර එක යන්නේ මොකද? මේ සැප වේදනාවක් හැදෙන නිසා. මේ මොකද? නෙමෙයි. දැන් හින්දා කතා කරලා කියනවා. දැන් ඉන්නවා. ඒකත් ඉන්නවා. අනේකත් ඉන්නවා. දැන් කැමති කෙනා ඒක නයි කරලා තියෙනවා. යාර බලන්නත් නැහැ. දැන් වෙන මොනවද හැදෙන්නේ? ආ දැන් සමාන ඕනේ වල සමරන හැදෙන්න යාර. ඒ කොහොමම වෙලක්. ගෙනාවා දැකලා ලොකු ගේම කරලා කෑමවා ගන්නවා. මොකද මේ කෑම දිව උඩ වැටෙනකොට සැප වේදනා හිතනවා. වක්රගෙන වක්රගෙන වක්රගෙන කියන්නේ. මොකද ඒක කරලා එපා වෙනවා කියන්නේ මොකද? එපා වෙනවා කියන්නේ මොකද්ද? දැන් බලන්න කෑමක් තියෙනවා, දිවක් තියෙනවා, හිතක් තියෙනවා. දැන් හැදෙන්නේ දුක වෙනවා. අයියෝ පිසුකාරයි. කරේ කරේ තරමාරු කරන්න වෙලා ඉන්නේ නැහැ. එකක් දිනව විතර බලන්නේ බැරියද? නේ හැබැයි ඒක දවස් එකේ ඇඳුම් අරින්න වෙලා තියෙන එක නැහැ. අගින ප්‍රශ්නේ කරුණේ ඒක. මොන කඩේ කියලා. කඩේ ගියාම මට හොඳට ගැළපෙන ටීෂර්ට් එකක් තියෙනවා. අහනවා විතර දෙන්නේ යනවා හොඳයි. ඇයි එකම පාට එකම ටීෂර්ට් පාරම ගන්න නැත්තේ? ඒක හොඳට තියෙනවා නම් ඇඟ ගන්න තියෙනවා නම් ඒකේ පාරම අරගෙන යනවා තමයි. ඒක මොකද වෙන්නේ? ඒක කොහොමද? නෑ ඇයි? ඒක නෑ ලස්සන වෙන්නේ. අපේ උපකරණයේ ස්වභාවය අපි දන්නේ නැහැ. හැම වෙලේම මේ වේදනාව මොකද ඒ වේදනාව විනාශ වෙන්නේ නැහැ. මම ගෙනාවා මූණක් ගෙනාවා නේද? හර වේදනාව ගන්න කියලා. හරි. දැන් අපි ගෙනාවා ගන්න හොරට ඉන්නවා. මම උදේම බැලුවා ඒක බලනකොට ඒක කොහොමද වෙන්නේ? දැන් මොකද වෙන්නේ මම බලන්න හිතනවා හරි නැත්නම් මූණ ඒ විදිහටම කියනවා මට ඇත්තට කරලා තේරෙන්නේ නැහැ ආ එනගේ දැනෙනවා හරි ඒ දෙකම තියෙනවා මට වෙන ප්‍රශ්නයක් මොකක්ද කියලා කරේනවා හරි වෙන මොකක් හරි කියන කාර්යාලේ ප්‍රශ්නයක් ආව වෙලාවට අර සැප වේදන හැදෙන මූණ ලාංකාව මොකද වෙන්නේ ගහනවා කියලා කියනවා ඒක තමයි හැදෙන්නේ ඒක හිත එහෙමදයි අයියෝ ගැටේ අමාරු තේරෙනවද මේ ජීවිතේ තව වේදනාවෙන් ඉන්න කියලා ගත්තා විට සිද්ධ වෙන අරතැන්න කනතන්න තියනවද ඒවට ඒක කරුණා ඇයි ඔය කරුණාන්නේ අර සෝත්තාන සෝත්තාන කර වේදනා තැන්තර මුලින් ඇති වෙන කර වේදනාව කියලා කියන කාංහාව හරිද බීකෝකේ කියන පණු කෑල්ල දැක්කහම මානවාර බීකෝක ප්‍රට වෙන්නේ නැහැ. ඇයි? අර පහු කෑල්ල හින්දා ඇති වෙන කල වේදනාව කියලා දැනෙනකොට සුවනවා ඒක පිටිපස්සේ. හරි? ඒක අල්ලගන්නවා අල්ලගත්තම අහුවෙනවා ඇවිදිනවා ඇවිදිනකොට පස්සේ ගැලෙන්නේ බෑ කරෙන්නේ බෑ. හැමනුනහම හැමනුනහම මොකද වෙන්නේ ගැලවෙන්න බොමනාව තිබ්බට ඔය යටින් ගහ ගන්න ඕනේ මොකද මොකද කියන්නේ ඇමිනෝ නෝ උමනාව තිබ්බ යන්නේ නැහැ. ඒ පැවිදි වෙනවා. මෙතන ඒවා අහලා නේද? මේ ජීවිතේ මේ ජීවිතේ තේරුම් ගන්න එක මම මේක පැවිදි කරන්න කියලා. ජලයෙන් උමනාව තිබ්බ ජලයකට ඇයි ඇමරිකා අවදානනේ කොහොමද ඇමරිකා ආ ඉවරිච්ච ළමයාට අම්මා ගැන පුරුණාවක් තිබ්බද? ඉවරිච්ච ගමන් ළමයාට අම්මා ගැන පුරුණාවක් තිබ්බද? නැහැ. ඇහැට සැප වේදනා දුන්නේ අම්මා, කනට ජීවිත කියලා සැප වේදනා දුන්නේ අම්මා, දිවට සැප වේදනා දුන්නේ අම්මා, ශරීරයේ උණුසුම සබා දුන්නේ අම්මා. නේද? මේක ආලේපන කාලා සුවඳ ලබා දුන්නේ අම්මා. එනා ඉන්ද්‍රියන් වලින් සරල වේදනා ලබා ගන්න අම්මව ටික දවසක් යනකොට ළමයාට අම්මව දැකීමේ සරල වේදනාව පිළිබඳ එනා සරල වේදනා ලබා ගන්න උපකාරකට අපේ හිතේ සතුටක් ඇති වෙනවා, ඇලිමක් ඇති වෙනවා, ග්‍රහණය වෙනවා, අන්‍යයන් වෙනවා. අහන්න බලන්න ඇලිමිච්ච උපකරණ වගේ එහෙමද නැද්ද? දැන් ඇලිලා කියනවා නම් ඒවා ඇසකරනාමයෙන් දියතරගේ කර්ම වේදනා ලබා ගන්නවද නැද්ද? මේ ගැළවෙන ගැළවෙන නැගියවද නැද්ද? ආ. දැන් මොකද කරන්නේ? එහෙනම් මේ වරන්ට අපි දැන් මේ හඹාගෙන යන ඉලක්කයේ හැටි හඹාගෙන යන ඉලක්කයේ හැටි අපිට මෙන්න මේ වගේ දැනෙන්න ඕනේ. අපි හඹාගෙන යන ඉලක්කය තමයි මේකේ සැප වේදනා හදා ගන්නවා කියලා ප්‍රතිශතක තමයි නේද ඒකතරේ සුනක දේනවනදයක සුනකයා දුවන්නේ කුමන අරමුණකින්ද සැප වේදනා හදා ගැනීම අරමුණේ නේද ඒ වගේ මේ අපි ඔක්කොම පිනරේ නැගලා ඉන්නේ කොහොමද ඔය නාගරික බසකලකම් ඉන්න එක දැකලා තියෙනවා ඒක කොහොමද නැගෙන්නේ හැදෙන්න මොකක්ද වෙන්නේ single time එකක් වගේ. එහෙනම් මෙහෙලත් දෙල්ල ඒ තාණ්හාවේ කර්ම කියන්නේ මේ දෙල්ල අන්ත 180 තාණ්හාට හැරෙන්නේ. නේද? ලොකු පරාජයක් බලන්න පුළුවන් දෙයක් තමයි මේ මොකද ඇත්තේ පෞද්ගලික කරා හොඳයි. ඒක කෙලින් හදලා දෙන්නේ. මේ විදිහට කරගෙන පුළුවන් කියලා තියෙනවා. ඒ අනිත් තාණ්හාවේ කරපරය. හරි. ඒක අපි ගහින් දැස්ස කුකුල් නාම වගේ කයින්කට රුකුණා මුදේ මොකද පවුගා බලන්න පවුගා පවුගා පංචයලා වෙනවා ආයකයලා වෙනවා කොයි හොද ඒ කාල ගන්න දැන් ඒක තමයි කරගන්න ඒ වගේ උදේම ගහින් බහින මේ රුකුණා ඇහෙන් හොයනවා ආරේලා කවුරු මොන මොන හොයන්නේ ඇහෙන් මූරනවා මේ මට ඒක කරනවා අනේ මූරනවා නායේ මූරනවා දිවේ මූරනවා එහෙම කර කැමති දේවල් ලැබෙච්ච ගමන් බලාගන්න බලාගෙන ඉන්නේ. මොකද මේක කරන්නේ නැහැ. නේද? සංවේදනා හැදීම සඳහා ඇහැ හේවනවා, කන හේවනවා, නාහය, දිව, ශරීර නේද? මොකද ගන්නෑනේ. ආහාරය මොකද ගන්නෑ? ආහාරය මොකද? මොකක්ද? ආජීවකේ ආයම ආහාරයෙන් පාවිච්චි කරලා ජීවත් වෙන්න මම දන්නේ උදේ නැගිටවතර අමාරුවෙන් එකේ දාන දාන මොකද දන්නේ මොකද දන්නේ රුරුකක් ඒ කවුරුද මොකද ආ දැකේ නෝනේ ජීවත් වෙන්න ආකාරය මොකටද ජීවත් වෙන්න තමයි ආකාරය මොකද මොකද වෙලාගේ අර බෙලේ අහගන්න නැසොද දිනේ රසහදා ගැනීමට හරියට වෙහෙසකම් හරිද දැන් මේ එක එක කනකොට ඇතිවෙච්ච කර වේදනාව දැන් ඉතුරු වෙලා ගන්න. කාම කර වේදනාව මොනවද ඉතුරු වෙලා ඉන්නවද ගන්න. අපිට මේ විඳ කර වේදනාව මොනවද කියනවද ගන්න දැන් මොකද? ඔක්කොම වගේ. ගාර කමෙන් වගේ. මහන්ස වකලේ හංගන හපු වගේ. ඒක ඔක්කොම නැතිලා යනවා. ඇයි මේ වේදනාව ඇයි මේ වේදනාව අනිත්‍යයි? ඇයි මේ වේදනාව දුක? ඇයි මේ වේදනාව අනාත්ම? ඇයි? හොඳයි. මේ බලන්න අපේ බලාපොරොත්තු වල හැම වේදනාවක් කොහොමද කියලා ගන්නවා අවශ්‍යයි. මේ බලන්න. මෙන්න මේ උදාහරණයක්. ඔබට තේරුම් ගන්න බලන්න. මම කැමති ආලෝකයක්. මා කියනවා මේ ආලෝකය කොහොම හරි එන්න ඕනේ ඔයාලා මා කියන වෙනවට. මානසික වෙලාවට මානසික කටයුතු ඕනේ කියලා. හරිද? ඒක මෙයාම කියනවා. හරි මම එන්නේ අහවලා ආවෝ කියලා. හරි? ඊට පස්සේ මම යනවා එයාගේ ආවෝ කරගෙන. එතකොට එයා කියනවා මේ මානසික වෙලාවට මට අරයව ගෙන්න ගන්න ඕනේ. ඒකින්ද ඔයාට පුළුවන් මානසික වෙලාවට දෙන්න. එන්නේ ඒක අරයව නෙමෙයි. එයා කියනවා හරි මම එන්නම්. හැබැයි මම එන්නේ අහවල් තුන් දෙනාම එකතු වෙනවා මගේ කතාවල් කරන්නේ. අවුරුදු දෙකක් යනවා. ඒ තුන් දෙනාම එකතු වෙනවා මගේ කතාවල් මම ඔයාලටම එනවා. දැන් මගේ බලාපොරොත්තු ගොඩාක් කරනවා දැයි. අර තුන් දෙනාම එකතු එකතු වෙනවා මෙයා එන්නේ. දැන් මම යනවා ඒ තුන් දෙනාම එක්ක කරගන්න. එයා කියනවා හරි හරි මම එන්නම්. හැබැයි මම එන්නේ අනිත් දෙන්නා මගේ ළඟට ආවොත් තමයි දෙන්නේ ඒත් මම එන්නේ මෙන්න දෙන්නේ. හරිනේ නරකතාවක් යන්නේ. අර අර දෙන්න එකතු වෙලා මගේ ළඟට එකවර ආපු වෙලාවක මට හිතුණොත් මගේ නම් කියලා. දැන් ඔන්න මට ඕන කෙනා මෙතන ඉන්නවා. එයා මට ගෙන්න ගන්න නම් මෙයා යන්න ඕනේ. නේද? මෙයා යන්න නම් දැන් තුන්වෙනා යන්න ඕනේ. දැන් මම මෙයාගෙන් කතා කරනවා එයා කියනවා අර දෙන්නම එකතු වෙලා මගේ ළඟට ආවොත් හිතුණොත් එනවා. හරි දැන් මම යනවා අර දෙන්නා වගේ. ගණන් එක දෙන්නා. එන්නේ නැතිවා මං එන්නේ මට ඕන වෙලාව. හරි. මෙයා කියනවා මං එන්නේ මට ඕන වෙලාව. දැන් මෙයා මෙයාට ඕන වෙලාව කරනවා මෙයා මෙයාට ඕන වෙලාව කරනවා. හරි. දැන් දෙන්නම එකතු වෙන අවස්ථාව හරි. දෙන්නම එකතු වෙච්ච වෙලාවක තුන්වෙනි වෙලාවට යන්නත් ඕනේ. තුන්වෙනි වාගේ කැමැත්ත එන්නත් ඕනේ. තුන්දෙනාම එකතු වෙච්ච වෙලාවක ආ අදට එන්නේ. මොකද? ඔය මොකක් ගැන මතකද? වේදනාව ගැන කියන්නේ. සැප වේදනාව මට ඇති වෙනවා ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශය ඇති වෙනවා නම් ඒක විඥානයගේ ඒ සුන්දරාගේම එකතු තියෙන්න ඕනේ. මේ සුන්දරා මට ඕන වෙලාවට ඒකද මේ සුන්දරා කොහොමද මේ දෙක විඥානය හැදෙන්නේ මේ දෙන්නාගේ එකතු වෙන්නේ. මේ දෙන්න කොහොමද කරන්නේ? ඒ අය කොනෝන ඉතින් ඒ වැඩ පිළිවෙලකට වැඩ කරන්නේ. මොකද සාකායතනය සහ කුපායතනය, සෝදායතන සහ කරදායතනය. එතකොට ඒ වාගේ ඒ වාගේ ගැටීම් මනෝබුද්ධි විඥානය ඒ තුනම එකතුන තමයි බලන්න වේදනාවක් කියන්නේ. එහෙනම් මගේ මේ ජීවිතේ මම රූප වේලා, කාණ්ඩ වේලා, ගන්ධ වේලා, රස වේලා, ස්පර්ශ වේලා, ධම්ම වේලා සැප වේදනා හදලා හැදුවට ඒවා මේවා තිබ්බත් හැදෙන්නේ මට ඕනේවා හැදෙන්නේ නැහැ. හැදෙනවා අපාටම නැතිවෙනවා. තියාගන්න හදනවා තියාගන්නත් නැහැ. මොන දෙයක්වත් මේ නෙමෙයි. තමාන්ට අයිති නැති වැඩ දේවල් තමන්ගේ කරගන්න හදනවා උත්සාහ කරනවා. එහෙනම් ස්පර්ශ කය වල ටික ගැන දන්නවා නම් අන්න ඒ තරතට මේ ජීවිතය ගැන කලකිරෙනවද නැද්ද? කලකිරෙනවද නැද්ද? මොකද මේ දුක විඳලා කියන්නේ මේ මට අයිති නැති දේවල් වගේ එක කරන්නේ තමයි පුතා කියන්නේ. අද මේක මට අයිති දේවල් නෙවෙයි කියලා කොහොමද එතන ආයතන ටික මගේ නෙවෙයි. ආයතන වගේ නෙවෙයි. හැබැයි ධර්ම වගේ. ආයතන මගේ නෙවෙයි. කෑම වගේ. ආයතන වගේ නෙමෙයි ගෙදර වගේ. ඒක බෑ ආයතන ටික තේරුණා නම් දරුවා කියන්නේ ආයතන පිළියම් තමයි. හරි. එහෙනම් මෙතන සිද්ධ වෙන වැඩ පිළිවෙල අපි හොඳට දැනෙන්නේ හරි. කොන්න ඔය තේරුම් ගන්න පිළිගන්නේ මේ සංස්කාරයගේ විශේෂයි අපි කල්කේ කරන්නේ. ඒ දීපක තේරුම් පලා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ආයතනයේ ජීවුනේ ලෝකයේ ආශීසෝම සූත්‍රයේ දේශනා කරේ රූප ශාස්ත්‍ර ගන්ධ රස ස්පර්ශ ධාමන කියන දේවල් බාහිර ආයතනයේ කොහොමද කියලා මම පහරන සම්බන්ධයේ ඒ මම පහරන වගේ කියන්නේ හිතන්නේ කියන්නේ එහෙම හිතන්නේ නෙවෙයි එහෙම හිතෙන්න ඕනේ ආයතන අවබෝධ වුණා නම් එහෙම හිතෙන්න ඕනේ මම පහරන කෙනෙක් හරි එනවා නම් කොයි හරි පැත්තක ඉන්නවා නම් මම බය නැහැ. ඇයි මම අහුවේ කියලා බය. ඇයි මම මාන හොරට අහන්න මොකද වෙන්නේ? මොකද අරලා තේරලා මායාවේ මායාවේ යන්නේ යනවා කියන පස්සේ මට හරියට හිතෙනවා. වටිනාදේ තේරුණා මට හිතාගෙන දෙනවා. හරි කියලා හිතෙනවා. ඒක ආ රූප විශේෂයෙන් මගේ ඇලීමක් ඇති වුණා කාරණාවක්. මොකද මේ අපිට රටකවල වටින්නේ කුසල සිතක් වටින්නේ. ආ රූප ශබ්ද ගන්ධවල ස්පර්ශයන් කෙරෙහි මගේ ඇලීමක් ඇති වුණොත් ආමාර නැති වෙන්නේ මොකද? කුසල සිත නැති වෙනවා. එහෙනම් කුසල සිත නැති වෙනවා. අන්න කුසල සිත නැති වෙනවා විතරක් තියෙනවා මේ අපිට යම් කෙනෙක්ට බැඳීමක් ඇති වුණා කියලා මගේ කුසලකත නැති වුණා කියලා තමයි මට හරියට පිළිදෙන්න පටන් ගන්නවා නේද? නේද? අපහසුකම් පටන් ගන්නවද නේද? කයයට පටන් ගන්නවද නේද? හිඳන්න පටන් ගන්නවද නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මම පහරන හොව වගේ කියලා පෙරම ප්‍රතිනේ කුසලකත අයින් වෙනවා මොකද වෙන්නේ? මාව මාව හිතෙන්න පටන් ගන්නවා මාව තරලව පොඩි කරලා දැම්මා වගේ. යම් කිසි රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක, ධර්මයක ආදරය වගේ දෙයකට මගේ ඇලීමක් බැඳීමක් ඇති වුණාද අන්න එතනට මාව පොඩි කරලා දැම්මා වගේ. මාව නිවිලා දැම්මා වගේ. මගේ කුසල සිතකේ වර්ණනේ අය වෙනවා. එහෙනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා කියන්නේ බාහිර ආයතන ගැන අපට හැඟීමක් තියෙන්න ඕනේ. ඕ අම්මෝ ඒකම හරියන්නේ නෑ දැන් කොහොමද නැති කයේ රූපෙන්ද පාදයෙන්ද ගන්ධයෙන්ද මම බලාගෙන ඉන්නකම් ප්‍රතිකාරම් බලාගෙන නැති කොහාගා වගේ පස්සේ නැරෙන්න හදන නේද නැරෙන්න හදලා එනම් ඇයි මේ ආයතන කරසනා වලින් දන්නේ ස්පර්ශ කරන කරසනා වලින් තමයි නේද යමේ ආයතන ගැන දැනෙද බාහිර ආයතන ගැන දැනෙද විඤ්ඤාණය ගැන දැනෙද ස්පර්ශය ගැන දැනෙද කියලා කියන්නේ මොකද කියලා තේරෙනවද? ඒ තේරෙන්නේ දැන් ඒ ධනින්ද කියන්නේ ඒකයි එහෙම දන්නවනම් එයාට ගින්දර ගැන ධනින්ද ගින්දරට හේතුව ධනින්ද නේද? අනේ වගේ කොන් වගේ දැනගන්න ඕනේ ඒක දැනගන්න මොකද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරන්න ඕනේ. ඒ අර හැබ ටිකක් ආනරයක් දැන් කියනවා විතර හරි අවුලක්. ඒ තමයි විකාරක විකාර කියන මනෝ කවිචාරය යන කියලා කොටස් 18කට විතර වෙනවා. හරි. අපි මේ කල්පනාවල් මේ තමයි යන්නේ. කොටස් ගහගෙන ආගෙන දෙනවා. හරි. අපි මේ අපිට කල්පනා වෙන දේවල් මේ කොටස් ගහගෙන ගැන කතා කරලා දෙන්න වෙනවා මේ අපිට දැන් කොහොමද වල ඒවා ඒවා ගැන කතා කරා. අපිට තේරෙන්න ඕනේ මේ මැෂින් එකේ වැඩේ කියලා. මේක සිද්ධ කරන දෙයක් නෙවෙයි සිද්ධ වෙන දෙයක්. එකින් එක බලන්න පොඩ්ඩක් මගිනිය තුළ ඇති වෙන කල්පනාවන් වගේක් තියෙනවා. එකක් තමයි අතීතයේ ඇතෙන් දැක නැත ඇතෙන් දැක නැති වෙලා ගිය සතර රූපයන් පිළිබඳව සහ වර්තමානයේ ඒවා දකිනකොට උපදින්නා වූ සෝමනස්ය ගැන මෙනෙහි කරමින් සෝමනස්ස පහළොව ඇති කරගන්න විත විචාරයක් තියෙනවා නේද? විචාරකෝචාරයක් තියෙනවා නේද? නැත්නම් මනසින් විචාරණ ගතියක් තියෙනවා නේද? අතීතයේ ඇති වෙලා නැති වෙලා කියන සත්ව වේදනාවක් ගැන. එහෙනම් චක්කු විඤ්ඤාය රූප විශේෂෙහි මොකද කරන්නේ? මට සැප වේදනා ඒ ඇති වෙලා නැති වෙලා කියන දේවල් පිළිබඳව ඇහෙන්නක රූප පිළිබඳව මගේ මනසින් මම ඒ රූප කෙරෙහි ਵਿਚාරනවා ਵਿਚාරණයෙන් සෝ සතුට සෝමනසේ පුරවාගෙන පාසය කරනවා සෝමනස සාගරව පාසය කරන ਵਿਚාරයක් කියලාද නැහැ ආගේ කරනවා මොකද ඒ අතීතයේ ඇති වෙලා නැති වෙලා කියන රූපයට සමානයි කියන රූප විශ්ේ මගේ සිතුවිලියක් වෙනවා. සිතුවිලියක් වෙනවා. ඒක අරකට බලන්න. හරි. ඊළඟට ආවරණ. තාපයේ සෝතෙන්නේ කණින් ඇති ස්ථානස් පිළිබඳ විතර විතර පහළ වෙනවා නේද? හ්ම්. සර්වවතේ පහළ වෙනවා. දුක් වශයෙන් පහළ වෙනවා උපේක්ෂ වශයෙන් පහළ වෙනවා ඇහෙන් දැනක රූප පිළිබඳ සැප වශයෙන් මේ රූපයේදී විචාරයන් මනෝ පරිචාරයන් පහළ වෙනවා ඊළඟට ඒක සැප වශයෙන් දුක් වශයෙන් අදුක් වශයෙන් කොටා තුනකට බෙදෙනවා අනේක පහළ වෙනවා ඒ වගේම සෝතලත් එහෙමයි ගානත් එහෙමයි කිවිලත් එහෙමයි කායයෙන්මයි මනසෙන්මයි මනසෙන් ලැබිච්ච සැප වේදනාවල් තියෙනවා හරිද අන්න ආදරේ වගේ දේවල් දැකලා සැපයුණා රාගය වගේ දේවල් ලැබිලා සැපයුණා හරිද ආන්ගේවා පිළිබඳ නැවත ඇති කර ගැනීම වශයෙන් හෝ අතීතයේ දැන් දේවල් ගැන හෝ නැත්නම් වර්තමානයේ ලැබෙන දේවල් ගැන හෝ මේ මේ විචාරයන් පහළ කරගන්න නිවනට යන කල්පනා කරනවා. අමුමකට ධ්‍යාන කල්පනා කරනවා. ඔබ හරවලා කියන්නේ මොකද කරන්නේ? අමු දෙකම ධ්‍යාන කල්පනා කරනවා. හුස්ම ඇදලා කල්පනා කරනවා. අරිනවා නෙයි. ඇදෙනවා. රටට තමයි ඔතේ ලක්ෂණ බලනවා. මොකද ඒක? පාරණේ වැටුනේ. නේද? පාරණාමේ වැටෙනකොට, දැකුනේ වැටෙනකොට නේද? හ්ම් දරපු ඒවා කියනකොට ප්‍රශ්නයක් නෑ හ්ම් අලියහත් කරයි මේ කරන්නේ අතර කියන්නේ හරි හරි කරලා ඔක්කොම ඔක්කොම නැතිනවා හැමෝටම හුස්ම ගන්න කියන කාලය එනවා ඒ ඔක්කොම ඉන්නේ නතුරු කල්පනාවල 10ට වැඩිම කල්පනාවල තියෙනවා හ්ම් අන්න ඒක ගැන දන්නවා කියන්නේ මොකද්ද ඒකයි වටින්නේ. මොකද දැන් ඒත් එනවා උදාහරණ ධර්ම කල්පනාගෙන මම දන්නවා මොනවද මේ රූප විශේෂය කියන සැප වේදනා ගැන කල්පනා, දුක් වේදනා ගැන කල්පනා, අදුක්ඛ වේදනා ගැන කල්පනා. සාධන විශේෂය කියන සැප වේදනා ගැන කල්පනා, දුක් වේදනා ගැන කල්පනා, අදුක්ඛ වේදනා ගැන කල්පනා. ඔන්න ඔය ඒ වගේ 10 ඒ කයක තුනයි කයක 18යි. මම දන්නවා මම දැක්කේ දෙන්නත් දන්නවා එනවා කොහේ ගන්නව කියන්නේ ඒකයි. ඔන්න පාඩම කර සමාජය දෙය ගන්නවා කියන කවුරුකේ ගන්නවා කියන අර යන ප්‍රතික්‍රියාවම කියනවා. ඒ මොකද ඒ ගන්නවා කියන්නේ මොකද? ආහාර වර්ගය බුද්ධ ආගම ගන්නවා කියන එක නෙමෙයි. ඒ වෙන භාවනාව ආ කියනවා. ඒක සුදානම් දැන් නම් ඒක ගන්නවා. නාමයෙන් කාලේ භාගෙන් තවසේ නාමිකව දැනෙක සමහර නිර්මාණ කරලා ගන්නවා. මොකද ඒක 50 දායක මන්දව ගන්නවා. දසක කුසල කියන්නේ කියලා. මේ අද තරකසල කියලා බලන්න. එකක් දාන අර සීල අර හරි ඔය කියන්නේ ඒ වගේ එතකොට මට බොහෝ සැලක ඇස් එක පියාගෙන ආරයතය මාර්ගයේ අඳුරේ මතක් කරගන්නවා. ධනවාද වැඩි දෙනෙක් ඔයා ගන්න නැහැ. වැඩි දෙනෙක් ගන්නෑ. හරි. බාරනම් අහනවා. මටත් එක ලැජ්ජයි ගන්න. ඇයි? දැන් පැය ආරම්භ හැබැයි මොකද? මට තියාගන්න නැත්නම් මට තියාගන්න උත්සාහ කරන්නේ නැත්නම් පින්වත්නි ඒ ආරම්භණය කරලා ඒක කරුණු කව දැනගෙන තියෙන්නේ කරුණු දැනගෙන තියෙන්නේ දැනගැනීම විතරක් බන්නේ දැනගන්න දේ විතරක් නෙවෙයි සමාජ අදාළ වෙනවට නැගෙන්න ඕනේ ඔය 18 වැදෑරුම් ਵਿਚාරයක් ගන්නවා කියන විශ්තේ 18 වැදෑරුම් විචාරයක් ගන්නවා කියලා කියන්නේ සමාන්ත ඒක එනකොට මෙන්න එන වූ කියලා අනුනාගත කරනවා ඒ වගේ ආයතනයේ සිදුවෙන සිද්ධිය හඳුනා ගන්නවා. ඒකයි ආයතන විභාගයේ කියලා කියන්නේ තමන්ගේ ආයතනයන්ගේ සිදුවෙන දේ තමන්ගේ උලින් තේරුම් ගන්න මේ මේ වෙන්නේ මේකයි. හ්ම් මේ වෙන්නේ මේකයි. අතීතයේ ඇතුළේ දුක් වේදනා නැවත නැවත ඇතිවෙනකොට ඒ දුක් වේදනාවලින් ගැලවීම සඳහා දැන් සැප වේදනා නැති වෙනකොට සැප වේදනා නැති ගැනීම සඳහා තමයි ඇතිවෙන නොයේකුත් විචාරයන් විතක් විචාරයන් තියෙනවා දැන් කල්පනාවක් තියෙනවා දැන් ආන්ගේ හැම මනෝ සංකල්පනාවක්ම තමන්ගේ තුලින් හේකොට මෙන්න මේ જાතියේ කල්පනාගත්තා මෙන්න මේ ධාතේ මෙන්න මේකයි මේ හරගත්තේ මෙන්න මේකයි මේ හරගත්තේ මෙන්න මේකයි මේ හරගත්තේ කියලා තමයි දැනෙන්න නම් මොකද කරන්නේ ඒක ගවේෂණය කරමින් වාසය කරනවා සමාන ගවේෂණය කරමින් වාසය කරපාසය කරනවා සම්පදාන සූත්‍රය කියන්නේ මොන අනුපස්සනා කියන්නේ ධර්මානු පස්සනාව නේද එහෙනම් ධර්මානුපස්සය වාසය කරගෙන ටික ටික ටික ටික දැනගන්නවා නේද මේ උපදින්නේ මේ ධර්මයයි මේ උපදින්නේ මේ ධර්මයයි මේක දහාවකට බෙදලා මේවා වලින් මේ සංකල්පනා නැත්නම් විතක්ක විචාරයන් මේ මේ කියන දේවල් හරියට නිකන් ධර්මයේ තරහ වෙන්නේ දුන්නේ පිටවෙච්ච ඊතලක් වගේ එහෙනම් ඒ අරමුණට යන්න තුරුම මේක යනවා පරණ දේවල් ඔස්සේ හිත ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි ඇදි යනවා නේද නේද ඊට මොකද කරන්නේ නැවත ඒක ලබා ගැනීම සඳහා අවිරතව උත්සාහ ගන්නවද නේද නේද? අරියතර සහය ගන්නවත් නැහැ. එහෙනම් අන්න ඒකට ඒක සිද්ධ වෙනකොට සිද්ධ වුණා කියලා සිද්ධ වෙන්නේ කියලාට සමහරකට දැනගන්නකොට මේ නිෂ්පල දෙයක් තේරුම් ගන්න මේ සිද්ධිය හද වෙනවා. තමන්ගේ වශයෙන් දැනගන්න ඕනේ අනුන්ගේ වශයෙන් දැනගන්න ඕනේ. අනු මොනවා හරි වෙනදා නොකියව දෙයක් කියනවා දැනෙන්න ඕනේ තමයි කන්න උපකාරනේ වෙන වෙනදාට කරේවා. ඒක පරිදි කමන්නේ හදින්නේ තියෙන වෝල්ටේජ් බලය වැඩි කරලා දෙනවා සමහර වෙලාවට. ආයෙ වගේ මේ මේ මේ විතක්ක විචාරය කියන්නේ එන්නේ කාටද වැඩි කරන එක. මොනවා හරි දෙයක් ගැන කැමති වශයෙන් මෙනෙහි කරන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මොකද වෙන්නේ? කැමැත්ත අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. තරහ වශයෙන් මෙහි වෙන්න මෙහි වෙන්න මෙහි වෙන්න තරහ වැඩෙනවා ගන්නවා. කලකිරීම වශයෙන් මෙහි වෙන්න මෙහි වෙන්න මෙහි වෙන්න කලකිරීම වැඩෙනවා වැඩෙනවා. එහෙනම් කරන්නේ මොකද වෙන්නේ? කරන්නේ කරන්නේ ඒකමයි ඉවසගෙන කියන්නේ පාදරින්ම දේ වෙනවා වෙලාවට ළඟින් ඉන්නේ. ඒක ඉවරගෙන ඒක ඇවිත් ඇවිත් ඇවිත් ඒක ඉවරනවා කියන එක. ඒ වැරදි මතකයේ ඒ ඒක එකපාරටම එකපාරටම වැඩ කරනවා. ඒ ඉවසෝ ඉවසෝ ඉවසෝ නෑ ඒක මොකද මේ එකතු වෙන එක අපි කියනවා. ඔය කුඹරලා යන ඉඳලා ඉඳලා ඒ එකතු වෙනවා යා කියනවා. අපි කියන එකතු වෙලා එකතු වෙලා විතරක් කියනවා. නේද? සමහර අය කියන්නේ කාය එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන එකපාරටම කරකවනවා. ඒ තමයි ඒ කරන්ට් එක හැදෙනවා. එහෙනම් කරන්ට් එක හැදෙන්නේ නෑ පිටවත් මේ ඔන්න විචාරයන් පිටරනකොට මෙන්න මේක මේකයි මේක මේකයි මේක මේකයි මේක මේකයි කියලා දහාට වැදෑරුම් ਵਿਚාරයන් මේක පිළිදෙනවා අතීතයේ මම ඇහෙන් රූප දැක යන සැටයක් වින්දාද ඒ සැටය හඹාගෙන යන විචාරයක් අතීතයේ මම ඇහෙන් රූපයක් දැක රූපක් වින්දාද ඒක නැති කිරීම සඳහා මම කරන විචාරයක් අතීතයේ මම යම් කිසි රූපයක් දැක උපේක්ෂාවක් අත්විඳාද ඒ පාරකා ගැනීම සඳහා කරන විචාරයක් ඒ වගේ කයෙන් ශබ්දසා නාසයෙන් ගන්ධ දිවෙන් රස ශරීරයෙන් පහස මනසින් බලන්න පළතුරක් දැක්කම මොකද වෙන්නේ මම කරන ආරාධනා කරනවා මොකද වෙන්නේ ප්‍රයෝග ගමනක් යන කවුරු යන්ති වැටුවොත් මොකද වෙන්නේ පරදේව මගර උත්තරතාවක් වගේ අපි ප්‍රිය කෙනෙක් කියලා අපි අර ඔයාලට ඒක හැන්දෑවේ මෙන්න මේ වගේ ගමනක් යද්දී වාහනේ උත්තරම් හැන්දෑවේ යනවා. ඒ වෙලාවේ මොකද වෙන්නේ? දැන් මොකාලිකම් වෙනවා කියලා දාන්න. නේද මොකද දැන් මේ වෙලාවේ මොකද? විචාර මොකද? යන්න කොහෙන්ද කියලා මම හම්බෙන්නේ. ඒ දකින්නකොට මට අතීතයේ දැක්ක සැප වේදනා හම්බ වෙනවා මම කැමතියි. නේද? එයාට කතාත්මකට සැප වේදනාව වෙනවා මම කැමති. එයාට හැපි හැපි යනකොට සැප වේදනාව වෙනවා ඒක කැමති. එකතු වෙන ආරංගිව කනකොට නේද හැරෙහි වෙන රූප දකිනකොට හැබැයි එනකොට ඒ මට වෙන්නේ නැහැ. එනකොට මොකද එකක් තියෙනවා මේ මහා පියාසයෙන් ඉන්නේ. ආ කාගේ වරද නැහැ. දැක්කේ වරනේ යන්නේ කොයි වෙලාවකද කියලා එපා වෙලා ඒ දවස් එකක් විතර අමාරුයි කයිදතරන් බයි. ඒක මහාපත වෙනවා. ඉතින් මෙන්න මේ විචාරයන් හින්දා මේ වගේ හිත හිත හිත හිත හිත හිත මොකද කරන්නේ? එතන ආගාදී කියලා ඉස්සරහම හිතන බලන්න පොඩ්ඩක්. ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මෙහෙ කරන්නේ නැතුව ඔන්න වගේ ඔන්න වගේ විචාරයන් 12කට අටලොස් බැලුම් මනෝ පරිචාරයන් ගතයුතුයි කියලා කියන්නේ තමාගේ මේ උපකරණයේ ඒ ධාර්මයේ ඒවා හටගන්නකොට මෙන්න මේ හටගත්තු මෙන්න මේ හටගත්තු මෙන්න මේ හටගත්තු මෙන්න මේ හටගත්තු කියලා දැනගන්න ඕනේ. හරි. හරි. ඒක මොකද කරන්න ඕනේ? මේක අදැයි අපරාධවල කරන්නේ මොකද කරන්නේ? ආ ඉතලාම පාදේ තමයි වෙන්නේ. දැන් ඊළඟට අර මොකද? අරටි සමාදම් වෙන්න ඕනේ. අරටි සමාදම් කරනකොට මොකක්ද ඇන්නේ නැත්නම් ඇවිල්ලා සමාදම් වෙන්න ඕනේ. ඒ එතකොට හතරේ සිත් පරිදි අය කරා ගාලා මාර්ගාලා ඒ විශේෂ පදවල තේරුම් හොයා ගන්න ඕනේ. හරිද? හොයාගෙන ඇයි සිල්පද? ඇයි කියන්නේ පින්නදී මොහොතක හිතන්න අපි ඔය හරියට ඒකාද තමයි කාර්යය. මම හදාගෙන කියන උසාවියේ බෙරියෝගේ එන උසාවියම දැන්නේ සෝල. ඒ වගේ ඇයි මේක කාර්යකාරණාවක ඉස්සු තමයි යන්නේ. දැන් ධනිනාකට කොට අරම කරගන්න. ධනිනාකට ඔය සුට්ටක් පල්ලලා තියෙන. එහෙම එකක් කරගන්න. හැබැයි මොකද කරන්නේ? ඒකට විතර ඕල් එක දාගන්නවා. දැන් ඒක කරලා. අර බෑග් එක පරසහට දෙන්න බෑ. අතිවර බෑග් එක උත්තර ගන්නවා මම මොකද කරනවා? නේද? මේ ගන්නකොට මොකද තාත්තේ? මම කියන්නේ ඉන්නදම බඩේ වගේ තියෙන්නේ මේ ශරීරය එන්නේ ආසාව මේ ශරීරය දැක අන්න ඒ සතුට වෙනවා කියන හැඟීම සිතකට පස්සේ තියෙන මොනවාද නටන්නේ මොකද? කුකුලගේ අනුසෝම නැටු මොකද? ඒ දන්නවද? එහෙනම් ඒක තමයි. අර පාන්දර ගන්න කරනවා කුකුල මොකද? අය මේකේ මොකද හිල්ලෙන්නේ කියලා තමයි හොයාගන්නේ. ඇයි? ඒ කියන්නේ හිල්ලන ඉරතරේ වල තමයි. ඇයි? ඔය පොඩ කටේද මේ කරේ දෙන්නේ මේ ආකාරයෙන් අපි සිල්ලම සිල්ලම තමයි මොකද කරන්නේ භාර්යාවක් වගේ ඉන්නවනේ සමහර ඉන්න බඩ කේන්ද ගන්නවා නෝකලා ඉන්නේ මට කියනවා කොනවල වැඩි උනානේ රටේ අනුවට අර බලන්න රේත් වල නායකයන් අතරිකද කොහොමද තියෙන්නේ නූල් මට බැලලා ඇඳ ගන්න අදහසකින් මොකද වෙන්නේ මේ පිට කල්පනා සීල ආශාවක් කරන්නේ දැන් මේ කියන්නේ ආනුනේ මගේ කනේ අරාමදේ තිබ්බා මම ධර්මයක් නැහැ මට හේතනාවක් තිබුණේ නැහැ කියලා ඒකත් තමයි තමයි චේතනාවට මොකද එතකොට මම කියනවා චේතනාවක් නැද්ද එහෙනම් ටිකටම කරවලා කියන්නේ ටිකටම කරවලා ඉවරයි තිබ්බා ඒක තමයි අපි වගකීමක් තියෙනවා. මොකක්ද මේ වගකීම? කියන ශ්‍රද්ධාව අන්නයගේ ඉතුරු කරන්න බැරි ශ්‍රද්ධාව ඇති කරන්න. හරි මට චේතනාවක් ලැබුණාට මට කොහොමද දෙයක් ලබන්නේ? ඒ සාසනය පවතින්නේ විනය තුලින් විනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන රහතන් වහන්සේපා. අර රහතන් වහන්සේලා ඉන්නවා මේක වෙන්නේ නෑ. විනයෙන් රහතන් වහන්සේලා වෙනවා. ඇයි? විනයෙන් රහතන් ධර්මයේ නැහැ. හරි. ඒක ඉන්ද්‍රියන් ගැන අවබෝධ වුණා නම් තේරෙනවා. හරි. ඒ 아무 දෙයක් වෙන්නේ නැහැ. අනුම එලා දැකීමක් වෙන්නේ නැහැ. තමන්ම හොවා දැකීමක් වෙන්නේ නැහැ. අපි මේ ධර්මය ගැන දන්නේ නැති නිසා අවුලගෙන කොන්නේ පාරේ මම මේ දන්නවත් මට හසුනා නෑ නේද? කිව්වා නම් මට අන්නේ බලන්න ඕනේ. ඕනෑම මානසික කේන්ද්‍රයක් මොකද අපි ධර්මයෙන් පෝෂණය වෙනවා නේද? ධර්මයෙන් ධර්මය රහතන්වාගේ ස්වභාවය ධර්ම නැහැ. හරිද? ඒකේද තමයි එහෙම වෙන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ හොඳින්ම තේරුම් ගන්න ඕනේ සිල්ලන්ම පවා ඇයි කියලා. ඒ හැමදැනකම සිහින ආරක්ෂා කරලා උත්සාහ කරනවා. මම හිතන්නේ අතලේ ශරීර දැක හැලෙන අවස්ථා සිවුනද නැද්ද? අනුන්ගේ ශරීර අරගෙන දෙන්නේ හිත නැද්ද? හිතෙන් අරගෙන. අපි කතා කරමු කැක්ක මොකද බයන්නේ? මාගේ බලන්න. අනුන්ගේ ශරීර අරගෙන දෙන්නේ හිත නැද්ද? ආයෙ මම දෙගිලා තියෙනවා. මේ වුණ මම හිතන්නේ ඔහොම තියෙනවා කියන්නේ. අනුන්ගේ ශරීරයෙන් නැති අතර සුමකය තේරෙනවා මේ සංකාර දෝෂය. හරිද? එහෙනම් මම සිල් ගන්න කවුරු කෙනෙක් මාත්‍රට යන්නේ මේ හතර දෙපාගේ ඇවිදලා මේක කැමතිලා මේක පිටිලා මේක තෙහෙටි වෙනවා ඇති වෙලා තමයි නේද අනුමන්ත්‍රී සමාදන් වෙනවා අතර පහන් සිතින් යන්නේ විහාර මෙතෙන්ට සීල් ගන්න යන එක මොකද කරන්නේ යනවා අරගෙන කවසල් කරන්නේ යුතුයකමක් තියෙනවා. නේද? යුතුයකමක් තියෙනවා. නෑ ඒක තමයි මහා ඕන් නැති මහා එපා කරලා. හරි. ක්‍රියා අර අර තියෙන මාර්ග මාර්ගයක තියෙනවා නම් මොස්තර කරන්න පුළුවන්. එළව මාර්ගයක තියෙනවා. වාක්‍යයෙන් පොළවල් තියෙනවා. මේ වාක්‍යයනවා. තව පාරවල් තියෙනවා. එක එක උත්සව තියෙනවා. ඔය හතර දීපාවක් එක එක මොස්තර යන නැදලා යන්න ඕනේ. එතන යන්න ඕන නම් දැන් තියෙන්නේ ඒක පවත්න්නේ කොහොමද? ළමයි ගන්නන්නේ කොහොමද? ඒ එයා ලෝක අපරාධයක් කරා. ඒ නිසා සිල් අනුව හරියට අදින්නෝනේ බඩයක් වගේ කල්ද ඉරෙන්නේ. අපිට ඉස්සර බලන්න. කොණ්ඩේ පවා කොහොමද? විලාසතාවක් දැනගන්න කියලා හිතලා කරන නේද? මොකද කියන්නේ සිල් අනුව හරියට අදලා මම එක කාරියක් කියන්නේ නැහැ නමුත් මම අපේ ආර්ථිකයට මොකද මම කරන්නේ? හොඳට තෙල් දාලා කොණ්ඩේ කරලට පල්ලෙහාට ගොඩලා යන්නේ ඒකේ අනුම ගාන කොණ්ඩකට ප්‍රදානයි. හරි ඒ මොකද ඒ සීලය ගැන දැනගෙන ගන්නවා. මේ ශරීරය ගැන අන්නේ අවධානය මානසිකව දෙති නොවේ දෙතින් ඒක ගැඹුරේ සීල ආරක්ෂා කරන්න ඒකේ අනිත්‍යය කියන්නේ නැහැ. මගේ හිත මේ ක්ලේශයෙන් අතින් තෝරා ගැනීම සඳහා මම ප්‍රැක්ටිකල් ප්‍රතිපද වෙනවා. එයි මට මේ අටලොස් මනෝ ප්‍රකාරය මගේ තුලින් අත්දකින්න මගේ මනස නලියන මගේ මනසේ තියෙන නලියන ගතිය මගේ මනසේ තියෙන හෙල්ලෙන ගතිය මගේ මනසේ තියෙන චංචල ගතිය අයින් කරලා ඒකාග්‍ර කරවන්න මගේ මනස ශක්තිමත් කරවන්න ඕනේ හිතා මගේ මනස ශාන්තිමත් කරවන්න ඕනේ හින්දා මම මේක සිද්ධ කරන්න ඕනේ කියලා සමර වෙන්න ඕනේ අන්න ඒක බලන්න ඉන්නත් මම මේක කෙනෙක් කියන්නම් සිය සමාදන් වෙනකොට අනිස්ථානේ විතරක් නෙවෙයි හරිද දැන් ළමයි පාඩම් කරනවා අමාරුවෙන් පාඩම් කරනවා ඒ පාඩම කරගෙන පාඩම් කරන වෙලාවේ මම කියනවා මොකද පාඩම් කරන්නේ මොකද කියන්නේ අනිත්‍යයි පාර වෙන්නේ. එයා ආඩම් කරන හැම වෙලාවකම එයාගේ මනසේ තියෙනවද මට මම මේක විභාගයේ සඳහා විභාගයේ සඳහා සමාජීය සඳහා කියලා. මහානමය කියන්නේ ආර්ථික සමාජාන වෙන හැම වෙලාවකම මේක මගේ ජීවන සඳහා කියලා හැඟීම තියෙනවද? මේක මගේ මානසික ශක්තිය වර්ධනය කරනවා. අන්නේ හැඟීම කොතනින් කෙලවනවා අර්ථකථන කියන එකට ඥාන සංප්‍රයුක්ත කුසලය කියලා. ආනාපාන අරමුණේ කියන්නේ දස කුසලයේ එකක්. අරිණා ගන්න අරමුණේ කියන්නේ එකක්. සංකල්පලාපා අරමුණේ කියන්නේ එකක්. සංකල්පලාපාවේ කයින් වෙන තමයි අදාළ තියෙනවා මාව ශක්තිමත් කරගන්නට මට මගේ මනසින් මේ අතුලාන්ත අතුලාන්ත ගවේෂණය කරන්න ඒක ඒකාග්‍ර කරගන්න ඒක ශක්තිමත් කරගන්න සඳහා නිවන් සඳහා මම මේ සීල ආරක්ෂා කරනවා කියන අවම හිතේ නැගෙන්නේ ඒක නෑ මොකද මොකද වේරමණී කියන එක වත් නැගෙන්නේ නැහැ හරියට නේද වැරදෙනවා කියන එක වත් නැගෙන්නේ ඥානසම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. එහෙම කෙරෙහි ලෝකය ඕනෑ දෙයක් කරදෙයි. අන්න කාර්යාලතරාට මම කරන්නේ නෑ. ඇයි? අර මගේ හවස ගාකට ගන්න ඕනේ. සල්ලේ සුත්‍රය අකුඹට දෙන්නේ. අනිත් අය හිතාකාරයේ දේවල් කරන්නේ කියන්නේ ඒකට කරන්න ගන්නවා කියන්නේ නෙවෙයි. ඒකත් කියන කරාට මම එහෙම කරන්නේ නෑ. අන්න ඒ කාර්යාලය කරන්නේ අගතාකාර කරනකොට මම කරන්නේ නෑ දෙන්නේ කොහොමද මගේ ඇතුළෙන්ම එන හැඟීමක් ඒක අසංකාර කරනෝනේ අර ඊළඟට මේ සීල ආරක්ෂා කරන වාරය වාරය ගානේ මට සතුටු වෙන්න ඕනේ ඒක සතුටෙන්ම කරනවා පස්සේ අපාය යනවානේ අපායකින් ගලේ සිතාවිනෝනේ අර ලතාවකින් මෙහෙම මේක සෝමනස සාගරනේ සෝමනස සාගරනේ මම මේ නරවලේ කියලා එන්න මගේ අවබෝධය සඳහා කියලා හැදෙන්නම හැදෙන්නේ කොහෙ තුන එකතු වුණොත් නේද කුසලය නාකම්මිත අසංකාරික සෝමනස සාගරනේ පංච කමලයෙන් මොකද දන්නේ අරුපාව සහිතව නිකුත් මොකද කරන්නේ? ඒක වෙන විදිහට හදා ගන්න ඕන. දැන් නම් වෙනම කියනකොට මොකද කරන්නේ? ආ. ඒක පොඩ්ඩක් දැනගත්තා. අර ඉන්නවා ඉතින් නම් මම අර ඉඳන් නම් මම ආර වෙන වෙන මේ විදිහට කියන්නේ කරනවා. මේ මනස එහෙම වැඩ කරන්නේ නැහැ. නේද? මේ මනසෙන් යමක් නැතිලා ඒක නම් දැනගත්තේ මොකද කරන්නේ? නැවත ආවදනය කරනවා. නැවත මෙහෙ කරනවා. නැවත මෙහෙ කරනවා. නැවත මෙහෙ කරනවා. අර විශාල කුසලයක් කරගන්න පුළුවන් සීල අපි සමාදන් වෙන්නේ සමාදන් වෙන්න ඕන විදිහට නෙවෙයි. ඒක ධර්මයක් ඒක ඇයි මම මේ කොටස කියන්නේ හැදෙන්නේ? අටතොල් අටලොස් සදාගම් මනෝ පවිසාරය. අර ඒවා එනේන වෙලාවට ඒවා එනවා එනවා එනවා කියලා මගේ මනසෙන් මම පරිදේ එන ගානට මේකෙන් අනිත් කහාරක ලක්ෂණයන් මගේ මනසින්ම මට නැగిලා ඉන්නවා ඒවට වැඩිදුර ගන්නොත් එතන අවශ්‍ය කරන කාරණට පතර ගන්න නම් මගේ මනස සත්‍යමත් කරගන්න අවසීල සමාධි කියතෙන් ගොඩේ තොරනේ මේ සීලේ භවකේ කාරණා සංවර්ධිත කරන ඉන්දිය සංවර්ධිත කරන අනිත් කතා කරා ප්‍රතිසන්නිය ස්ථිතියේ මොකද කාණිය පාඩක කියන එක මොකද හැම එකක්ම තමයි මල්ටි තමයි වරක් වරක් පාලනය කරන එක හැරිගම් විතරක් නේ ප්‍රතිසන්න සිටින්නේ හැරිගම් තමන්ගේ අවශ්‍ය කරන සිංහල තේමාවන් තේන අතර ග්‍රහපත්‍ය කියන එක ප්‍රතිවේක්ෂා කරමින් ඒකට ඇලෙන්නේ කටයුතු කරනවා ගිහියන්තර තම ඇලෙන දේවල් ගොඩක් තියෙනවා හ්ම් දෙවියන් කුප්පව කුස්තියව හැන්දව කබඩ් එකව පාරකට දුරකට එක්කව ඒක ඔක්කොම ඇලෙන්න හේතු වෙන දේවල් ආනියවා මොකද කියලා දැනගෙන පාවිච්චි කරනකොට හැදුව පපාවයි. ඒක නම් අපි සුදු දෙයක් අරගෙන කියලා කියන්නේ. කරට නොගැලපෙන දේ අදින් කියලා කියන්නේ. නැහැ. හරිද? ඒක තේරෙනවා මූල සාසකයෙන් ගමන් යන්න එපා කියන එක. ආරක්ෂක සමාජය වල සම්මුල සාසනය නෑ. ප්‍රශ්නයක් නෑ. හැබැයි කොහොමද? සෝදරයෝ කරලා යන්නේ. යන්නේ කොහොමද? මේක මේ කාන්තාර ශරීරයේ මේ කතරෙන් මිසු ටික ආදරෙන් කරනවා නේද? හ්ම් ලෝභයෙන් නැතු දේශයෙන් නැතු මේක දැනගෙන මේ සුන්දර මුඛ කතාවේ. මේ මූලත් අහන්නේ හැබැයි කොරණ දෙයක් නැහැ. ඒ මම කරන රසාව හින්දා මට එතන ප්‍රසන්නව ඉන්ද්‍රිය වෙන ඉන්න පැහැදිලිව මේ අපසන්න ශරීරයේ අපසන්න භාවයේ මදන්කෝ අරගෙන අදහසෙන් අසෝචි ප්‍රත්‍යකාර කරනවා වගේ ඒ කරදරා නෑ. ඒක හැංගිලම වෙන්නේ නෑ ආන්දෝලනය කිව්වා ඒ වගේ මකට පාඩ කරන්න කිව්වා සුවරහාක් වගේ අර ඇතුලේ වංශය කියලා මෙන්න කරන්නේ. යකටේ හැකියාව හැම පොළොවකට සිතා ගන්න නැහැ. අර කරන්නේ මොනවා පරිසියට උකරේ. හැබැයි හැලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒක අසුලාන්ත හැකියාවක් අවශ්‍යතාවය තියෙනවා නම් විතරයි. අපේ යෝගාවචරයේ සුදු පොත්තේ කල් කරන්නේ අර මේ පිළිගන්නේ කියන කාරණයක් විදිහට ඉන්නේ කරන්න කවදාවත් ඇරලා කරලා කියලා